ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද මේ හිමිදිරි උදෑසන ඔබට කියා දෙන්න හදන්නේ මේ ලෝකයේ පහළ වුණු ශ්‍රේෂ්ඨම පිරිසක් ගැනයි. ඒ පිරිස තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රාවක පිරිස. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා ධර්ම දේශනා කරනකොට මේ බුද්ධිමත් මිනිස්සෙන් මේ ධර්මය ශ්‍රවණය කරනවා. බුද්ධිමත් මිනිස්සෙන් මේ ධර්මය ශ්‍රවණය කළා තම තමන්ගේ ජීවිතවලට මේ ධර්මයේ ඇතුළු කරගන්නවා. ඒ ධර්මයේ ඔස්සේ තම තමන්ගේ ජීවිත දියුණු කරගන්න කල්පනා කරනවා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස සිල්වත් වෙනවා. සමාධිය දියුණු කරනවා, ප්‍රඥාව දියුණු කරනවා. මේ සියල්ල කරගන්න පුළුවන් වෙන්නේ අවබෝධය නිවැරදි කරගත්ත කෙනා. ඒ කෙනාට කියනවා සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනා කියලා. සම්මාදිට්ඨියෙන් යුක්ත උනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් පමණයි. සමාධිතින් යුක්ත වීම නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ගමන් කරන්නට පුළුවන්කම ලැබුණා. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ගමන් කිරීම නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් සෝවාන් වුණා. ඒ කිව්වේ සෝතාපන්න වුණා. චතුරාර්ය සත්‍ය ධර්මයේ සත්‍ය ඥානය කරා පැමිණුණා. ඊළඟට ඒ ශ්‍රාවකයන්ට සකදාගාමි වෙන්න පුළුවන් වුණා. සෝතාපන්න වෙච්ච කෙනෙක් ආත්ම හතක් ඇතුළත නිවන් දකිනවා. සකදාගාමි වෙන කෙනෙක් තව එක ජීවිතයක් ඇතුළතදී නිවන් දකිනවා. අනාගාමි වෙච්ච අය බඹලෝ ඉපදිලා නිවන් දකිනවා. රහතන් වහන්සේලා මේ ජීවිතයේදීම පිරිනුවන් පානවා. මෙන්න මේ සියලු පිරිස ඔබට දැකිය හැක්කේ බුද්ධ ශාසනයකදී පමණයි. ඉතින් පින්වතුනි ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ වදාළේ පින්වත් මහණෙනි ඔබ සිංහනාද කරන්න. පළවෙනි ශ්‍රමණයා වන සෝතාපන්න ශ්‍රාවකයා දෙවන ශ්‍රමණයා වන සකදාගාමි ශ්‍රාවකයා තුන්වන ශ්‍රමණයා වන අනාගාමි ශ්‍රාවකයා හතරවන ශ්‍රමණයා වන අරහත් ශ්‍රාවකයා කියන මේ ශ්‍රාවකයන් දැක්ක හැක්කේ බුද්ධ ශාසනයක් තුළ පමණයි. මේ නිසා ඔබට ධර්මයේ හැසිරෙන පිරිසක් ගැන සීකිරීමේදී බුදුරජාණන් වහන්සේගේ නිකලෙස් ශ්‍රාවක සංගරුවන හා සමාන පිරිසක් මුණගැහෙන්නේ නැහැ. ඒ නිසායි සංඝරත්නය නිවන් මාර්ගයේ ගමන් කරන නිසා සුපටිපන්න වනසේක. ඍජු ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ගමන් කරන නිසා උජුපටිපන්න වනසේක චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුක්ත වන ප්‍රතිපදාවක ගමන් කරන නිසා ඥායපටිපන්න වනසේක අවබෝධ කරන්නා වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ දෙව්මිනිස් ලෝකයාට ප්‍රකට කරන නිසා සාමීචපටිපන්න වනසේක අන්නේ ශ්‍රාවකයන් මාර්ගයේ ගමන් කරන ඵලයට පත්වන ශ්‍රාවක යුගල හැටියට හතරකුත් පුද්ගලයන් හැටියට අටකුත් වෙනවා මෙන්න මේ ශ්‍රාවක පිරිස තමයි ලෝකයේ පුද පූජාවන් වලට සුදුසු වන්නේ. දක්ෂිනේයෝ. ඒ වගේම මේ ලෝකේ දුරේ ඉඳලා ගෙනත් දෙන දම්පැන් වලට සුදුසු වෙනවා. ඉතින් ආහුනේය, පාහුනේය, දක්ෂිනේය, පාහුනීය කියලා කියන්නේ ආගන්තුක සත්කාරයට සුදුසු වෙනවා. අංජලිකරණීය කියලා කියන්නේ වැඳුම් පිදුම් ලබන්න සුදුසු වෙනවා. මේ සුදුසුකම් ලැබලා ලෝකේ පින්කිත බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා. ඒ නිසා ශ්‍රද්ධාවන්ත පින්වතුනි ඔබේ ශ්‍රද්ධාව රඳවා ගන්නට, ශ්‍රද්ධාව පිහිටුවා ගන්නට සංඝානුස්සති භාවනාවේ යෙදෙන්නට ඕන වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා සිහි කරමින්. ඒ ශ්‍රාවකයන් වහන්සේලා සදාකාලික පිවිතුරු ජීවිතයක් පතාගෙන නිකලෙස් අමිල නිමල නොකෙලල් ගමනක ගමන් කරන පිවිතුරු පිරිසක්. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන ගැන නිරන්තරයෙන්ම සිහි කරන්න. තමන්ගේ ජීවිතය තුළ ඒ සංගරත්නයේ ගුණාංග සිහි කරමින් ශ්‍රද්ධාව ඇති කරගන්න. ඒ සෑම මොහොතකම ඔබ දිනු කරන්නේ සංඝානුස්සති භාවනාවයි. සංඝානුස්සති භාවනාව දිනු කරන ගමන් ඔබත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වෙලා, හැබෑම ශ්‍රාවකෙක් බවට පත් වෙලා මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ධර්මය අවබෝධ කර ගැනීමේ උතුම් අදහසට පැමිණෙන්නේ. එතකොට ඔබට පුළුවන් වෙන ඔබේ ජීවිතය තුළ මෙලොව දුක් දුම්නස් දුරුකොට, පරලොව බය දුරුකොට ඔබේ ජීවිතයේ සදා සැනසෙල්ල කරා ගෙනියන්නට. උතුම් මාර්ගඵලලාභී රහතන් වහන්සේලාගේ ගුණානුභාව බලයෙන් ඔබට සිතක් සාන්තියක් සැනසෙල්ලක් යහපතක් උදා වේවා.